නුගන් ස්වාමීන් වහන්සේ අපිට තව ප්‍රශ්නයක් අහලා තියෙනවා ගෞරවනීය ස්වාමීන් වහන්සේ විදර්ශනා භාවනාව පමණක් වැඩිීමේ වැඩිීමේදී බුද්ධානුස්සතිය වැනි එක් සමත භාවනාවක් වැඩිම ප්‍රමාණවත්ද නැත්නම් සමත භාවනා කීපයක් වැඩි යුතුද එහෙම නියමයක් නැහැ. ඉතින් තමන්ගේ මනසේ කවර ගුණයක්ද වැඩි දියුණු කරගන්න ඕන ඒකට අවශ්‍ය සමත භාවනාව පුහුණු කිරීම වැදගත් වෙනවා. ඒ කියන්නේ තමන්ගේ මනසේ සද්ධාව අඩු නම් බුද්ධානුස්සතිය වැඩි ඊළඟට මෙත්තාව අඩු නම් මෙත්තාව වැඩි එතකොට රාගය වැඩි නම් අසුභය පටික්කුල මානසිකාරය වැඩි. මනස වික්ෂිප්ත වෙනවා වැඩි නම් ඒකාග්‍රතාවය වැඩෙන ආනාපාන සතිය වගේ අරමුණ. අන්න ඒ විදිහට මේ සමත භාවනාවල අවශ්‍යතාවය තියෙන්නේ ඒ තියෙන දුර්වලකම් දුරු කරගන්නට සහ ඒ අතිරේක ಗುಣ දියුණු කරගන්න. ඉතින් Tamanට යම් යම් ගුණයක්ද අවශ්‍ය. ඒකට අදාළ සමත භාවනාව ප්‍රගුණ කරන්න පුළුවන්. හොඳයි ස්වාමීන් වහන්සේ ආශිර්වාද පිළිතුරු ලැබෙන්නේ නැති කියලා අවසරයි ස්වාමීන් වහන්සේ. හරි.